චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 සේයතාපි චුන්දයේ කේචි අකුසලා ධම්මා සබ්බේ තේ අදෝ භාගංගමනීයා යේකේචි කුසලා ධම්මා සබ්බේ තේ උපරි භාගංගමනීයා එවමෙව කෝතුන්ද හිංසකස්ස පුරිස පුග්ගලස්ස අවිහිංසා හෝති උපරි භාගායති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා ඒ වගේ අරමුණෙන් තමන්ගේ චිත්තසංතානය වර්ධනය කර ගැනීම උදෙසා ධර්ම ශ්‍රවණය කරන මේ හැමදෙනාම කල්පනාවට ගන්න ඕනේ සම්මා සම්බුදුජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ මගේ సంతාණයෙන් ඒ ධර්මය නැගෙන විදියට සකස් කරගෙන මේ ජීවිතය සූපපත් කරගෙන සතර ජීවිතය සූපපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානයේ ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. පින්වත්නි සැඩ පහරකට අහු වුණා වගේ සැරින් සැරේ සැරින් සැරේ මොනතරම් උත්සාහ ගත්තත් වෙරළක් අයිනක ඉන්න කෙනෙක් ගඟක යුරක් අයිනක ඉන්න කෙනෙක් මහා සැඩ පහරක් විදිහට ගලන ගඟකට සැරෙන් සැරේ ඇදගෙන වැටෙනවා වගේ කොච්චර උත්සාහ කරත් නැවත අකුසල වේගයටම වැටිලා ඒ අකුසලයත් එක්කම පහළට ඇදිලා යන ස්වභාවයක් අපේ సంతානවල තියෙනවා. අන් අයගේ ක්‍රියාකාරකම් හින්දා හරි තමන් කොච්චර උත්සාහ කරත් වෙන අයගේ වෙන කෙනෙකුට තරහා ගිහිල්ලා අපිට බැන්නොත් අපිට තරහා එනවා කියන්නේ අර සැඩ පහරට ඇදලා ගත්තා වගේ. වෙන කෙනෙක් ලොකුකම් කතා කරන වෙලාවක අපිට ලොකුකම ඉස්මතු වෙලා ආවා නම් ඒ කියන්නේ සැඩ පහරට ඇදලා ගත්තා වගේ. මේ වගේ මේ ගෙවන ජීවිතය මේ මනුස්ස ලැබිච්ච මනුස්ස ජීවිතේ අපිට හිමි වෙලා තියෙන රූප ඇහැට පේන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගන්ධ දිවට දැනෙන රස ශරීරයට දැනෙන පහස මනසට දැනෙන ආදරය ආදී ධර්ම අපිට හිමි වෙලා නේද එතරම් අපිට හම්බෙලා තියෙන්නේ ඒ හම්බෙලා තියෙන එකේ බොහෝ දෙනෙක් ඇලිලා වෙලිලා ගැලවෙන්න බැරුව අහුවෙලා Tamanටවත් නිදහසක් ඇති වෙන්නේ නැති වෙන්න ඒ මත්තේම වැටිලා නැහිලා වගේ ඉන්නේ. කෙටියෙන් කියනවා නේද? ඒ මත්තේම නැහිලා ඉන්නේ. හ්ම්. ඉතින් මේ ගෙවන ජීවිතයේ ඒකින්දම ලැබිලා තියෙන සියලුම දේ වෙනස් වෙන ස්වභාවයේ තියෙන දේවල්. නැති වෙන ස්වභාවයේ තියෙන දේවල් එහෙම නැති කිසි දෙයක් මේ ලෝකේ නැහැ. ඉතින් එහෙම තත්වයක තියෙන දේවල් එක්ක මේ වැටිගෙන ඒ මැත්තේම නැහිගෙන ගෙවන ජීවිත හරියට දුක්ඛිතයි. අපේ ජීවිතවලට ලැබිලා තියෙන මහා කාර්කස සැපයක්. ඒවා හින්දා ලැබෙන සැපය ඒවා හින්දාම නැහෙනවා. බලන්න අද මේ වෙනකොට අපේ චිත්තාභ්‍යන්තරගතව කවුරුන් හෝ කෙනෙක් හින්දා හරි මොනවා හරි සිද්ධියක් ඉඳලා හරි මොනවා හරි දෙයක් ඉඳලා හරි දුකක් ඇති වෙනවා නම් ඒ හැම දෙයක්ම මෑත අතීතයක දැකලා අහලා සතුටුයි සුවයි කියලා විඳ ඒවමද නැද්ද? අපේ මටමමයි හම්බුනේ මන් නොහිතපු වෙලාවක් හම්බුණා නේද? හිතුවට වැඩිය හොඳට හම්බුණා කියලා අපි අභිනන්දනය වැඩියෙන් වැඩියෙන් ඒ ගැන සතුටු වෙවි නැවත නැවත නැවත නැවත යමක් වින්දානම් මේ ලෝකේ ඒ දේවල්මයි පාරාවලල්ලක් වගේ හැරිලා ඇවිල්ලා මට රිදවන්නේ. හවුද නැද්ද? නේද? ඉතින් ඒකයි මේ ලෝකේ හරි විසමයි මේකේ මේ මේ ලෝකේ හරි අසාධාරණ ක්‍රියාවලියක් තියෙනවා. සැප ලැබෙන දේම දුක් ඇති කරනවා. නේද? ලැබෙන සැපයක් තියෙනවා නම් සතුටු වෙන්න දෙයක් මේ ලෝකේ හම්බ කරගන්න තියෙනවා නම් ඒවා හින්දම ලොකු දුක් ඇති වෙන්නේ ඒවා වෙනස් වෙන ස්වභාවයේ තියෙන හින්දා. වෙනස් වෙන ස්වභාවය මේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. නේද? වෙනස් වෙන ස්වභාවය නම් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මට මම ඒ වුණාට මගේ හිත හැම වෙලේම කියන්නේ මොකද්ද? කාලයක්වත් පවතී මට හම්බෙලා තියෙන දේවල් නම් නේද? අනිත් අයට වගේ නෙමෙයි මට හම්බෙලා තියෙන දේවල් නම් වෙනස් වෙන එකක් නෑ වෙනස් වෙන එකක් නෑ වෙනස් වෙන එකක් නෑ කියලා නිත්‍ය සංඥා අපිට තියෙනවා. හරිද? ඒක තියෙයි. ඒක ස්ථිර වශයෙන් තියෙයි කියලා. ඉතින් මේ වගේ පැටලිලා තියෙන ජීවිතයේ හින්දා මේ ලෝකයේ තියෙන අපිට හම්බෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්මා ආදී හින්දා ඊර්ෂියා, ක්‍රෝධ, වෛර, මාන්න, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප නොයේකුත් ආකාරයේ විෂම ක්‍රියා, සටකපටකම්, ඊර්ෂියාකම් මසුරුකම්, ගිජුකම්, ಗುಣමකුකම් නේද? මේ වගේ මහා අසුචි ගොඩක ගාගෙන නේද නාගෙන ඉන්නවා වගේ තමයි ජීවත් වෙන්න වෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙනකොට අන්න ඒ වගේ නේද සට කපට කන් ඊර්ෂියාකම් වෛරීකම් යටින් අරන් යන වැඩ නේද? එක එක උපක්‍රම සීලීව ඉතින් ඔක්කොමලා ඒ ඒ දේවල් වල කරට කර කරට කර පිහිනුමින් අසුචි ගොඩේ එරිලා අසුචි ගොඩේ නටනට නේද ඉන්නවා වාගේ ජීවිත තමයි පින්නත් මේ ජීවිත අපි කෙලස් වලින් අයින් වෙන්නේ නැත්තම්. ඉතින් ඒ ඒ ගොඩටම වැටෙන්නද කල්පනාව කියලා කල්පනා කරන්න ඕනේ. නෑ මම ඊට වැඩිය උසස් භාවයටපත් වෙන්න ඕන කෙනෙක් වෙන්න ඕනේ. මම ලෝකේ ඉපදිච්ච මිනිස්සු අතර නේද බුදුරජාණන් වහන්සේ කෙනෙක් මට හම්බෙලා ඒ කාලේ ඔය මම ඉස්සෙල්ලා කිව්ව හැම දෙයක්ම ත්‍රිසං සතු තුලක් තියෙනවද නැද්ද? ඒ රූප කෙරේ තියෙන තණ්හා, ශබ්ද කෙරේ තියෙන තණ්හා, ගන්ධ කෙරේ තියෙන තණ්හා, රස කෙරේ තියෙන තණ්හා, ආදරය ගැන උනත් තියෙන අයට තණ්හාවක් තියෙනවද නැද්ද? සතුන්ගෙත් ආදරයට පොරයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවා ආරක්ෂා කරන ස්වභාවය තියෙනවද නැද්ද? ඉන්ද්‍රතනක් හදාගන්න ස්වභාවය තියෙනවද නැද්ද? නේද? ඒ කට්ටියත් ඛණ්ඩ හොයන ස්වභාවය, හම්බ කරන ස්වභාවය තියෙනවද නැද්ද? හංගන ගතිය තියෙනවද නැද්ද? නේද? එයාලත් හංගනවා. නේද? එයාලට පියෝ දුක් තියෙනවද නැද්ද? එයාලට පියෝ දුක් තියෙනවා. ඉතින් එහෙනම් මේ එයාලත් එයාලට මේ ජීවිතේ හම්බෙච්ච ඇහ කන නාසය දිව ශරීරේ භාවිතා කරගෙන හම්බෙන දේවල් එක්ක එයාලත් පොරල්ලනවා. ලැජ්ජයි නේද එහෙම කිව්වහම. අපිත් ඒකම නම් කරන්නේ. වඩු කුරුල්ලත් ලස්සන ගයක් හදනවා. හ්ම්. ඒක නම් ජීවිතේ. ගෙදර නම් ජීවිතේ. වාහනේ නම් ජීවිතේ. දුරකථනය නම් ජීවිතේ. කොතෙන්ද වැටුනේ මාව? නේද? ළමයා නම් ජීවිතේ. නෑ. එහෙනම් මම මේ ලංසු තියලා තියෙන්නේ. ඇයි? කොච්චර දවසක් ළමයා මයි ළඟ ඉඳීද කියලා කියන්න පුළුවන්ද? කොච්චර දවසක් දරුවාගේ ආදරය මගේ ළඟ වෙනස් වෙන්නේ නැති වෙද්දීද කියලා කියන්න පුළුවන්ද? නේද? මගේ ජීවිත කාලෙදීම මට ලොකු දුක්ඛිත ස්වභාවයකට පත් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද? එහෙනම් ලංසු කියලා හරියන්නේ නැහැ ජීවිතේට. මේ ජීවිතේ වෙන කෙනෙක් මත රඳා පවතින්නේ නැති විදිහට තමන්ගේ හිතේ ඇතිවන්නා වූ සතුට වෙන කෙනෙක් මත රඳා පවතින්නේ නැති විදිහට සසරම දුක්ඛිත තත්වයකට පත්වෙන අක්ෂලයෙන්ගෙන් අත මිදීමේ වැඩපිළිවෙලක් ක්‍රමයක් සැඩපහරට වැටෙන්නේ නැතුව ඉන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එන්න ඒ දේශනා කරලා තියෙන ක්‍රමවේද වලින් එක පරයයක් තමයි සල්ලේක පරයය කියලා කියන්නේ. හරිද? අපි මේ දින ටිකේම දවස් 11ක් තිස්සේ සාකච්ඡා කරා 10ක් කාරණා 44ක් කතා කරා. ඒ අපේ හිත් වලින් උපදින අපේ හිත් වලින් උපදින අපිට කරන්න දෙයක් නැහැ ඒකට. හරිද? හේතු ඇති නිසා උපදින අකුසලයන්. හරි? හිංසාකාරී අදහස්. පරපණ නසන්න ඕන කියන අදහස්. හොරකම් කරන්න ඕන කියන අදහස්. කාමයේ වර්ධව හැදෙන්න ඕන කියන අදහස්. බොරු කියන්න ඕනේ, කේලම් කියන්න ඕනේ, පරුස වචන කියන්න ඕනේ. මේ විදිහට එක එක එක එක ඒවා කාරණා 44ක්ම අපි සාකච්ඡා කරා. එතකොට ඊයේ දවසේ අපි කතා කරා ඒ කාරණා 44ට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම් උත්පාදනය කරගන්න ඕනේ කියලා ක්‍රමයක් අපේ හිතෙන්ම උපදින්න ඕනේ. මම කිව්වා පත්තෑයා ගෙට එනකොට හිංසාකාරී අදහස් අපිට ඇති වෙනවා. හැබැයි ඒවා වෙනුවට පත්තෑයා ගෙට එනකොට අවිහිංසා සහගත හැඟීමක් උපදින විදිහට හදාගන්න ඕනේ. එයා මොකවත් දන්නේ නැති කෙනෙක්. නේද? එයා මේ ගේ කියලා දන්නේ නැහැ. එයාට එයා මට සින්නක් කරගේ කියලා දන්නෙත් නැහැ. මං කුලියට ඉන්නවද කියලා දන්නෙත් නැහැ. මගේ ගේ කියන්නේ දන්නෙත් නැහැ. එයා මොකක්වත් දන්නේ නැහැ. මදුරුවා මගේ පැත්තට එන්නේ කොහොමද? මත් වෙලා වගේ ඇදිලා ඉන්නේ එයාට මං හිතාගෙන මට වගේ මේ කාමරේ හොඳට මధుර වඩ පේනවා නේද? හ්ම්. එතකොට එයා හොඳට වෙලා බලලා ආ නිින්ද යාගෙන වගේ එන්නේ දැන් තමයි හොඳම වෙලාව කියලා බලලා හ්ම්. ඒ ඇයි හොඳයි කන් නැත්තම් හොඳ නරක තේරෙන කෙනෙක් නෙවෙයි පිස්සු වගේ එන්නේ ලේ ලේ සුවඳට ඇදීලා එනවා මිසක් නේද? එයා එළියෙන් එනවද කරුවලෙන් එනවද මොකක්වත් එයා දන්නේ නැහැ නේද? අපිට හිතෙන්නේ කරුවල වැටිච්ච වෙලාවට විතරක් එනවා කපටිකම තියෙන කියලා. ඉඳා ගන්න දෙන්නේ නැහැ මට කියලා. නේද? අඩුම ගානේ කාලා යනකොට සද්ද දාන්නට බා හැරවන්නක දෙන්න ඕන වැඩේ කියලා. ඒ මොකෝ ඇයි අපිට මේ වගේ හිංසාකාරී අදහස් ඇති වෙන්නේ? අපේ ළඟ අවිහිංසා සිතුවිලි ඇති වෙන්න අවශ්‍ය කරන ධර්ම අවශ්‍ය කරන දැනුම නැතිවෙනවා. එන්නේ ඒක තිබුණා නම් ලෝකෙහි කිසි සත්වයකට මම හිංසා කරන්නේ නෑ. හරිද? නඳුරවා දකින්නකොට, පත්තයා දකින්නකොට, මිනිස්සයා දකින්නකොට, සමාන්ට විනකොටන අය දකින්නකොට හ්ම් සමහර අය තියෙනවා අපිට කේලම් කියනවා මං ඊයේත් මතක් කරා නේද මං වෙනුවෙන් කේලම් කියලා මාව කෙනෙක්ගෙන් බිඳවන්න හදන කෙනා එයා කේලම් කියන්න හිතපු වෙලාවෙ ඉඳන් එයා සන්තෝෂයෙන්ම කේලම් කියනවා සන්තෝෂයෙන්ම ඉන්නවා කේලම් කියලා ඉවර වෙලත් සන්තෝෂයෙන්ම ඉන්නවා එහෙමද එහෙමද නෑ නේද මං කියේ ඊර්ෂ්‍යාවක් ඇති වෙච්ච වෙලාවෙ ඉඳන් එයා ඉන්නේ දුකෙන් පීඩිතව අපි කියන්නේ පුපුරනවා කියන්නේ අපි ඒක කියනවා සැරෙන් සැරේ අර බලන්නකො අර කට්ටිය අපිව දැකලා පුපුරනවා කියලා ඉතින් පුපුරනකොට රිදෙන්නේ අපිට දෙයාලටද එහෙනම් අපි අනුකම්පා කරන්න ඕනද නේද එහෙනම් මගේ ඉස්සරහට බයින කෙනා මගේ ඉස්සරහට බයින කෙනාට පවම අනුකම්පා කළ යුතු වෙනවා මොකද හැම කෙනෙක්ම දැවිලි තැවිලි පිච්චිලි සහිත ආශ්‍රව වලින් පීඩාවට පත් වෙමින් ඉන්නේ නැතු ඉතින් එහෙම අවිහිංසා සිතුවිල්ල උපදවා ගන්න ඕනේ. ඒ එකක් විතරයි ඒ වගේ කාරණා 44කට අදාළව කුසල හැඟීම උපදවා ගන්න ඕනේ. ඒක මම ඊ කිව්වා. නේද අපි මොනවා හරි වැඩක් කරන්න ගියාම දැන් මං කිව්වේ ශබ්ද විකාශන යන්ත්‍ර කරන අය. ඒ උත්තරේ ඉස්සෙල්ලා නේද? ඒක පරීක්ෂා කරලා බලන්න හරියට වැඩ කරනවද කියලා. නේද? එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ සිතත් පරීක්ෂාවට ලක් කරලා බලන්න හරියට වැඩ කරනවද කියලා. හැම වෙලේම බලන්න ඕනේ. මේ අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය මගේ තුළ උපදිනවාද උපදිනවාද උපදිනවාද කියලා ඒ කාරණා 44 දීම මම ඊට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම උපදවා ගන්න ඕනේ. ඊට ප්‍රතිවිරුද්ධ කුසල හැඟීම උපදවා ගන්න ධර්මයේ තුල තියෙන මෙනෙහි කිරීම කරන්න ඕනේ. එතකොටයි යාට කියන්නේ එයා අවිහිංසකයෙක් කියලා. එයා අවිහිංසකයෙක්. කලින් හිටියේ හිංසාවෙන් වැළකීලා ඉන්න කෙනෙක්. හරිද? නමුත් හිංසාකාරී අදහස එයාට තියෙනවා. නමුත් හිංසාවෙන් වැළකීලා ඉන්නවා. ඒක තමයි සල්ලේක පරයය කිව්වේ. දැන් ඉන්නේ කොයි වගේ කෙනෙක්ද? එයා අවිහිංසා සිතුවිලි තියෙන කෙනෙක්. එයාට හැම වෙලෙම කාටවත් යුද්ධ නැහැ. බලන්න මෙන්න මේ වගේ චරිතයක්. මේ වගේ තීරණයක් ගන්න පුළුවන්ද කියලා බලන්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ වගේ අභිමානවත් තීරණයක් ගන්න පුළුවන්ද කියලා බලන්න. හරි. මොනම තත්වයක් යටතේවත් මම කිසි කෙනෙකුට රිද්දන්නේ නැහැ. හරිද? එහෙම ජීවිතයක් හදාගන්න පුළුවන්ද කියලා බලන්න. අභියෝගයක් මම කරන්නේ. පල්ලෙහාට ගලන වතුර වගේ ජීවිතයක් ඒක. හරිද? මේ ලෝකෙ ඉපදිලා පුදුම උතුම් ජීවිතයක් බවට පත් වෙනවා. ඒක කරන්න පුළුවන් දෙයක්. හරිද? වරදී වරදින වරදින තැනේදී මොකද කරන්න ඕන? නැවත හදන්න ඕන. නැවත හදන්න ඕන. කිසිව කිසිම කිසි ආකාරයෙන් කිසි කෙනෙකුට හිංසා කරන්නේ වචන මාත්‍රයකින් හිංසා කරන්නේ නැහැ කියන එක කැඩෙනකොට අපි කල්පනා කරන්න ඕනේ හිංසා කරා නෙවෙයි හිංසා කෙරෙන සත්‍යෙට මගේ හිතපත් වුණා මේ වතාවේදී මගේ හිත වැරදීමකටපත් වුණා මං ඉක්මනට ඒක හදන්න ඕනේ හදන්න ඕනේ ඒ අදාළ මෙනෙහි කිරීම හැම එකක්ම කර්මානුරූප මේ අහවල් තැනත්තා කර්මානුරූපවයි මට හම්බෙලා තියෙනවා. සමහර ඇත්තෝ මුළු මැරෙනකම්ම තමන්ගේ ස්වාමියාත් එක්ක තරහෙන් ඉන්නවා. භාර්යාවත් එක්ක තරහෙන් ඉන්නවා. හ්ම් මාව කෑවා කියනවා. හරි මාව විනාශ කරා කියනවා. නෑ ඉස්සෙල්ලා මාව කෑවේ මගේම ශරීරය. නේද? ඇයි? ඉපදිච්ච දවසේ ඉඳන් මම මොනතරම් සැලකුවාද මට පුදුම වද වගේක් දෙනවද නැද්ද? එහෙනම් ඉස්සෙල්ලාම පලි ගන්න ඕන කාගෙන්ද? ඒ ස්වාමියා භාර්යාවගෙන් අම්මගෙන් තාත්තගෙන් වෙන කාගෙන්වත් නෙවෙයි පුදුම වද ගොඩක් දෙන තමන්ගේ ශරීරය. ඒ ටිකවත් තේරිච්ච නැති අපි. හ්ම්. ඒ වගේ නිවැරදි මෙනෙහි කිරීම කරලා සතිපට්ඨානය ආදී වඩනකොට ඒවා තේරුම් ගන්න පුළුවන්. තේරුම් අරගෙන කර්ම විශේෂ ගැන මෙනෙහි කරලා නොයෙකුත් අපි මෛත්‍රී භාවනාව ගැන එහෙම කතා කරා ගොඩක්. හ්ම්. ආදීනව ආනිසංස මෙනෙහි කරලා මේ අකුසලයන්හි ඒ අකුසලයන්ට ප්‍රතිවිරුද්ධ කුසලය තමන්ගේ හිතේ උත්පාදනය කරගෙන කටයුතු කරන්න ඕනේ. ඒක හරියට නිකන් ගොඩ වල්පැල බෝ වෙලා තියෙන මේ ඉඩමක් හම්බුණා මට. ඒක හරියට කටු ගස් අනම්මනම් ඔක්කොම කියනවා. හරිද? මම මොකද කරේ? ඉස්සෙල්ලාම අදහසක් ඇති කරගත්තා මේ කටුගස් ඔක්කොම අයින් කරලා නේද? හොඳ ගස් හදන්න ඕනේ, භෝග ලැබෙන ඒවා හදන්න ඕනේ කියලා නේද? අදහසක් ඇති කරගත්තා. ආන් ඒ වගේ තමයි සල්ලේක පරයය. මම අකුසලයෙන් අයින් වෙලා වාසය කරන්න ඕනේ. හරිද කියලා. දැන් මොකද කරන්නේ? අකුසලයෙන් අයින් වෙලා වාසය කරන්න ඕනේ කියලා කියන්නේ අර තනකොළ ටික ඔක්කොම අර අනවශ්‍ය විස කටු තියෙන ඔක්කොම ඉඩම තිබ්බ ඔක්කොම ටික අයින් කරා. දැන් මොකද කරන්නේ? කුසල උත්පාද පරයය. හොඳ බීජෙ හින්දුනේ. නේද? අනිත් ඒවා හැදෙන්න කලින් ආයතරයක් මේ පොළවට හොඳ යහපත් ගස් හැදෙන තල මෑ මුං ආදී ප්‍රයෝජනයක් තියෙන ඒවා ඉහින්න ඕනේ. ආ හොඳ ඒවා හදන්න ඕනේ. ඒ වගේ නරක සිතුවිලි වෙනුවට ඒ තැනේදීම ඊර්ෂ්‍යාකාරයෝ හමුවේ මට ලොකුකම් කියන අය හමුවේ වෙනදා ලොකුකම් ආවා. හරිද? දැන් මට ඇවිල්ලා ලොකුකම් කියනකොට මට මාන්නේ එන්නේ නැහැ නේද? මං එතෙන්දි සිහියෙන්ම එයාගේ යහපත සඳහා කටයුතු කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා. අනතිමානී ගුණය මගේ තුල වැඩුණා. ඒක ලොවේහි දුර්ලභයි. හරිද? මං කරන ආරාධනය තමයි අපි ලොවේහි දුර්ලභ මිනිස්සු බවට පත් වෙමු. නේද? pore අයින් වෙමු. pore අයින් වෙමු. දැයිනේ pore. ඔක්කොම pore අල්ලනවා. අපි ඒ pore-න් අයින් වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දුර්ලභ චරිත බවට පත් වෙන්න තමන්ගේ සිත ওই විදිහට කුසල හැඟීමෙන් පෝෂණය කරගන්න ඕනේ. ඒකට කියනවා කුසල උත්පාද පරයය කියලා. දැන් මේ හිත වෙනස් වෙලා වෙනදා වාගේ අකුසල් ඉපදෙන තැන කුසල්ම උපදින තත්යකට පත් කරගෙන. ඉතින් 44 තැනම ඒ වගේ හදාගත්තද කියලා පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස හදන්න ඕනේ. හරිද? ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරික්‍රමන පරයය කියලා. හරිද? මේක හරි අපූර්ව කාරණාවක්. මෙතෙන්දි දේශනා කරනවා යම් මට යන්න මහා විෂම පාරක් විෂම මාර්ගයක් තියෙනවා. හරිද? ඒ වගේම විෂම පාරවක් තියෙනවා වගේම ලෝකේ යම් කිසි ගමනක් යනවා නම් පින්වත්නි ඒ විෂම පාර දිරි දුර්ග සහිත බොහෝ ව්‍යසන සහිත පාර අතහැරලා දාලා වෙනත් ක්‍රමයක් තියෙනවා වෙනත් ක්‍රමයක් තියෙනවා නම් යන්න වෙනත් මාර්ගයක් තියෙනවා නම් යන්න විෂම තොටකින් බොහෝ කිඹුල්ලු ඉන්න බොහෝ බොහෝ ව්‍යසනකාරී තොටකින් නම් තොටුපළකින් නම් මට යන්න තියෙන්නේ ඒ වෙනකොට ඒ වෙනකොට සමතොටුපලක් තියෙනවා වගේ. ඒ වගේම වෙනත් විසම නැති තොටුපලක් තියෙනවා වගේ මේ අකුසලය හැරදාලා ඒ අකුසලයෙන් දුරු සඳහා මේ අවිහිංසාවම හේතු වෙනවා. හිංසාවෙන් දුරු සඳහා අවිහිංසාවම හේතු වෙනවා. ඒකෙන් දුරු ඒක නැති කරගන්න. හරිද? ඒ කියන්නේ අපි ওই විදිහට අවිහිංසාකාරී අදහස වෙනුවට අවිහිංසාවම භාවිතා කර දිගින් දිගට දිගින් දිගට නිකන් නෙවෙයි ඒක වර්ධනය කරන්න ඕනේ. හ්ම්. දැන් මම මෙහෙම අහනවා. දැන් අපි සර්පයාගේ උදාහරණයක් ගමුකෝ. හරිද? ගේ ඇතුළට පත්තයා එනවා. එනකොට ඔන්න දැන් ඉස්සෙල්ලා වගේ නෙවෙයි. පරණ පරණ අදහසක් එනවා. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා. ඒකත් හැඟීමක් විදිහට එනවා. හරිද? තව අනිත් පැත්තෙන් අර මේකගේ බඩ පැලුනහම මොකද වෙන්නේ? කූඹි කනකොට මොකද වෙන්නේ? නේද මේකගේ ඉස්ම විසිරෙනකොට මොකද වෙන්නේ? මේ සතාට මොන තරම් රිදෙනවද කියලා අදහසකුත් එනවා. දැන් දෙකම එනවා. අර කෙනෙකුට හිංසාකාරී අදහසක් මේ කෙනෙකුට අවිංසා අදහසක්. දැන් බලන්න අකුසලයක් තියෙනවා අකුසලය වෙනුවට උපදින කුසලයකුත් තියෙනවා. ඔය දෙකම එන වෙලාවට කොයි එකද ක්‍රියාත්මක භාවයට යන්නේ? ප්‍රබල එකයි ක්‍රියාත්මක භාවයට යන්නේ. හරිද? හිංසා කරන්න ඕනේ කියන අදහස ප්‍රබල නම් ඒ පැත්තට ඇදලා යනවා මගේ හිත. අවිහිංසා අදහස ප්‍රබල නම් අරක වෙන්නේ නැහැ shopping bag එකක් අරගෙන අල්ලලා ඈතටකින් දානවා. හරි? එතකොට හැම තැනකම ජීවිතේ එහෙමද නැද්ද? දැන් අපිට මේක තිබුණා කුසීතකම සහ ආරද්ධ විරිය කියලා. හරිද? කුසීතකම යම් කිසි කෙනෙකුට ප්‍රබල නම් මම ඔකට කියන්නේ අර එලාම් එක වදිනවා ඇඳේ නේද? හ්ම් ඇඳේ ඉන්නකොට එලාම් එක වදිනවා නැගිට ගන්න බැරුව ඉන්නවා. හැබැයි ඇඳේ සර්පයා ඉන්නවා කියලා දවුනොත් නැගිට ගන්න බැරුව ඉන්න කෙනා එහෙම පයින්නවා. පයින්නවා නෙවෙයි පැනෙනවා. කොහෙද ඒ ක්‍රියාත්මකුනේ හිතයි ක්‍රියාත්මකුනේ නේද? එහෙනම් නැගිට ගන්න බෑ කියලා ඉඳලා තියෙන්නේ පණින්න පුළුවන් කෙනෙක්. අපිත් කියනවා කෙලස් වලින් අයින් වෙන්න බෑ අයින් වෙන්න බෑ අයින් වෙන්න බෑ කියලා. මේ පයින්න පුළුවන් අය අපි. නේද? එහෙනම් අර කුසීතකමෙන් දුරු කුසීතකම දුරුකරන්න මේකම පාවිච්චි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකක්ද ආරද්ධ විරිය කියන තමන්ගේම හිත චිත්තඅභ්‍යන්තරේ නැගෙන අදහස. ඒ තමන්ගේම හිතේ නැගෙන හැඟීම ප්‍රබල කර කර ප්‍රබල කර කර ප්‍රබල කර කර හැම වෙලේම අරකට ඉඩ දෙන්නේ නැතුව අකුසලයට ඉඩ දෙන්නේ නැතුව යට කර කර ප්‍රබල කර කර කටයුතු කරන්න ඕනේ. ඉතින් හැම වෙලේම බලන්න ඕනේ මේකෙන් අයින් වෙන්න ඒක තමයි තොටුපළ දැන් අපිට දෙන විෂම තොටුපළ මොකද්ද අපේ මේ ජීවිතය ගෙවනට උදේ ඉඳන් හැන්දෑ වෙනකම් හරිද බේරෙන්න දෙපෑම බේරිලා යයි මේක පොරේනේ නේද පොරෙන් බේරෙන්න මට බයින්ඩ් වෙනවද නැද්ද කට්ටියට ආ එහෙනම් මට මට ගොඩ යන්න තියෙන්නේ මේ හිත ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ හිතත් එක්ක හ්ම් කෙනෙක්ගේ නුරුස්සන වැඩක් දැකලා මාව රත් වෙලා. හරිද? මේ රත් වීමෙන් මං ඉන්නකොට මේකෙන් මං දැන් තොටුපළ කියන්නේ අයින් වෙන තැනනේ නේද? පිටත් වෙන. මේ රත් වීම නැති කරගන්න. රත් වීමෙන් නික්මෙන්න ඕන මට. හරිද? දැන් මාව රත් වෙවි දැවි දැවි ඉන්නේ දැන් උදේ ඉඳන් ඉන්නවා. ඉන්ට බෑ දැන් මොකද අර නුරුස්සන වැඩේ දැකලා මට කේලම් කිව්වා කියලා ආරංචි වෙලා හැන්දෑවේ මෙතනින් යනවා හැබැයි ආ. හරිද? දැන් මගේ රත් වෙච්ච ගතිය මගේ දැවෙන ගතිය. දැන් මම අකුසලයෙන් පිරීලා ඉන්නේ. නේද? හිංසාකාරී අදහස් එහෙම ඇවිල්ලා ඉන්නේ. මේ හිංසාකාරී අදහස තෘප්තිමත් කරගන්න නැත්තම් හිංසාකාරී අදහස ඇවිල්ලා දැන් දැවි දැවි ඉන්න එකෙන් ගොඩ යන්න. මට තියෙන ප්‍රතිඵල මොකද්ද? ප්‍රතිඵල තමයි මං කියනවා අම්මටත් කියනවා එනකන් තමයි මම බලාගෙන ඉන්නේ. ආ මට ගොඩ යන්න තියෙන එකම තැන එතනයි. නේද? එනකන් තමයි හම් වෙනකන් තමයි බලන් ඉන්නේ. මට මේ ටික කියනකන් අපි කතා කරන ටිකම ගමුකෝ ප්‍රායෝගිකව මට මේ ටික කියනකන් ඉවසිල්ලක් නිවිල්ලක් නැහැ කියලා. එහෙනම් ඇතුලේ ආපු ප්‍රශ්නයෙන් ගොඩ යන්න මට තියෙන එකම ක්‍රමේ මොකද්ද? අර මනුස්සර බයින එක. නැන්ද? එහෙනම් හාම්බුන ගමන් හොත්තට දෙනවා පාර දීලා හරිද? හොඳට බැනලා ඔක්කොම කරලා ගිය අතට ඇවිල්ලා කියනවා දැන් හරි. ඔය දැන් මට තනිපයි. අන්න බලන්න මට දැඩි ආදරයක් ඇති වෙනවා. කෙනෙක්ව දකින්න ඕනේ කියලා දැඩි ලෝභයක් ඇති වෙනවා. දැන් අපි අර 44 තියෙනවා ඒක. හරිද? 47 එකක් තමයි දැඩි ලෝභය. ඒක අකුසලයක්. ඉතින් මට මේ මේකෙන් ගොඩ යන්න ඕනේ දැන්. මම දැන් වලක වැටෙනවා වගේ. නේද? මම දැන් මේකෙන් අයින් වෙන්න ඕන සොටුපලක් මට ඕනේ. තියෙන එකම සොටුපල මොකද්ද? පුළුවන් තරම් ඉක්මනට දකින එක කතා කරන එක එතකොට මගේ හිත සැනසෙනවා. අපි හැම වෙලේම හදන්නේ හිත සනසවා ගන්න. නේද? දරුණු විදියට පෑරෙනකොට, දැවෙනකොට, පිච්චෙනකොට, අපහසුකම් ඇති වෙනකොට හිත සනස ගන්න නැතුව ඉන්නේ කොහමද? සමහර අයට හම්බෙච්ච තොටුපළ මොකක්ද? වේගයෙන් එන කෝච්චිය. සමහර අයට සාරිකොට. සමහර අයට කඹේ. සමහර අයට පෙති. නේද? ඒ විෂම තොටුපළේ හැටි. නේද? එයා ගැලවුණේ ඒ ක්‍රමයට. එයා හිතන්නේ ගැලවුණා කියලා. වැටුනේ ඊට වැඩි පල්ලෙහා තැනකට. නේද? සමහර අයට තියෙන තොටුපළ මොකද්ද? මේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නයෙන් ගැලවෙන්න තියෙන තොටුපළ මොකද්ද? තමන්ගේ භාර්යාව, තමන්ගේ දරුවෝ මරලා දාන එක. නේද? අන්න ඒ මරලා දාන එක තමයි එයාට එයාට හම්බෙච්ච එයාට ගැලවෙන්න බැරුව අපි තේරුම් ගන්න ඕනේ. මේ කෙලෙස් කරකින කරකින කොයි තරම්නම් ප්‍රබලද දරුණුද නේද? එයාලට ගැලවෙන්න විදිහක් නැහැ. ඒක සමහර අය කේලම් කියනවා. සමහර අය කේලම් කියලා ගැලවෙනවා. සමහර අය පිටුවල දගෙන ගැලවෙනවා. නේද? සමහර අය වේගෙන් දුවනවා. නේද? ඒ පැත්තට දුවනවා. සමහර අය නේද ගැලවෙන්න විදිහක් නැතුව කන් දෙකේ නේද අර යන්ත්‍ර දෙකක් ගහගෙන එක දිගට අහ මොනව කරන්නේ අහන්න නැතුව ඉන්න බෑ. එකම සද්දය අහන්න නැතුව එයාට ඉන්න බෑ. ඒකද බස් එක යනකොටත් අහන්න ඕනේ. පාර යනකොටත් අහන්න ඕනේ. ඇවිදිනකොටත් අහන්න ඕනේ. දැන් ගැලවෙන්න විදිහක් නැතුව. දැන් සමහර අය ෆෝන් එක දිහා බලාගෙන පැය ගණන්, පැය දෙකේ, තුනේ, හතරේ, පහේ ඉන්නවා. කාලේ ගිහිල්ලා ඇස් දනවා. නේද? ඇස් රතු වෙලා පහුවෙන්ද උදේ නැගිට ගන්නත් බෑ. ඇයි? වෙන යාට ගැලවෙන්න ක්‍රමයක් නැහැ. හරිද? මේ තොටුපළෙන් යන්න ගිහලා රණ්ඩු අල්ලන්න වෙනවා. මේ මේ වගේ තොටුපළක් අපිට තියෙන එක හරි කාර්කසයි. යම් විසම තොටුපළක් වේද සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද යම් විසම තොටුපළක් තියනවාද ඊ ඒ ඊට සම වෙනත් තොටුපළක් තියනවා ඒකෙන් දුර්විමක් තියනවා කාමචන්දයෙන් දුර්විමක් තියනවා ව්‍යාපාදයෙන් දුර්විමක් තියනවා තීන මිද්දෙන් දුර්විමක් තියනවා අතුලාන්ත හැඟීමෙන් අයින් වෙලා වාසය කරන්න පුළුවන් හ්ම් කැමති දේ නොලැබීම දුකයි කැමති දේ නොලැබීම දුකයි එන්නේ කැමැත්ත ඇති වුනහම ඒකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමවේදය මොකක්ද? කැමැති දේ ලං කර ගැනීම කියලා අපි හිතන්නේ. අපි අපිට දැක් අපි දැක්ක එකම එගොඩ වෙන තැන එතන. නේද? නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ මොකක්ද? කැමැත්ත අයින් කරන්න. හිතේ තියෙන කැමැත්ත අයින් කරන්න. කැමැත්ත අයින් කරොත් කැමැති දේ නොලැබීම කියන එක සිද්ධ වෙනවද? නෑ. නේද? එහෙනම් තවත් තොටුපළක් තියෙනවා. තවත් තොටුපළක් තියෙනවා. විසම වූ තොටුපළ වෙනුවට තවත් තොටුපළක් තියෙනවා. ඒ මාර්ගය වෙනුවට වෙනත් මාර්ගයක් තියෙනවා. එහෙනම් අවිහිංසාව කියන දේෙන් දුරු වීම සඳහා අවිහිංසාව කියන තොටුපළ තියෙනවා. ප්‍රාණඝාතයෙන් දුරු වීම සඳහා ප්‍රාණඝාත පටිවිරතෝ කියන තොටුපළ තියෙනවා. අදත්තාදානයෙන් දුරු වීම සඳහා අදින්නාදානම් පටිවිරතෝ කියන තොටුපළ තියෙනවා. හරිද? මිත්‍යා දෘෂ්ටියෙන් දුරු වීම සඳහා සම්මා දිට්ඨිය කියන කොටපොළ තියෙනවා. මේ විදිහට අපි කතා කරපු කාරණා 44න්ම දුරු වීම සඳහා වෙනත් මාර්ගයක් තියෙනවා. ඒවටම අපේ හිත ඉල්ලන ඉල්ලන දේම ලබා දීලාම නෙවෙයි වෙනත් මාර්ගයක් තියෙන බව අපිට දැනෙන්න ඕනේ. ආන් ඒ ඒ මාර්ගය භාවිතා කිරීම ඒ தත්ත්වයට අපේ හිත පත් කරගෙන එන්න දෙන්නේ නෑ උඩට. හ්ම්. කේස් වලට එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත ඒ වෙනත් මාර්ගයක් භාවිතා කරන தත්ත්වයටපත් කර ගැනීම වෙනත් ක්‍රමවේදයක් ඊර්ෂ්‍යාව ඇති වෙනකොට මුදිතාවෙන් ඒ ඊර්ෂ්‍යාව අයින් කරලා කටයුතු කිරීම ගුණමකු බව ඇති වෙනකොට ගුණවන්තකමෙන් ඒ ගුණබකු බව යට කරලා දුරු කරලා දැමීම අන්න ඒකට කියනවා වෙනත් තොටුපලක් තියෙනවා අන්න ඒ විදිහට අපේ මනස්කාරය හැදෙන්න ඕනේ හරිද? දැන් එයාට පීඩනයක් ඇත්තේ නැහැ. පීඩනයක් ඇත්තේ නැහැ. අන්න ඒ එහෙම මානසිකාරයක් සකස් කරන්න පුළුවන් මේ ලැබිච්ච ජීවිතේ මහා මහා වටිනා ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන්. අන්න ඒකට කියනවා පරික්කමන පරයය කියලා. හැම වෙලෙම දැනෙන්න ඕනේ ඒක. හැම වෙලේම දැනෙන්න ඕනේ මම මේ කරන ක්‍රමේමද මට ඕනේ ඇයි මට මාව පාලනය කරන්න කෑමක් දැක්කහම මට මාව පාලනය කරන්න බැයි නෝ ඒකෙන් මිදෙන්න කණ්ඩම ඕනද? අපි බලන්න හරියටම හරියටම ඔය ඔය මූලධර්මය හිතර ගන්න ඕනේ. හරිද? අපිට දැනෙන්න ඕන අපේ මානසිකාරයට මේ වෙලාවේ මට කණ්ඩම හිතෙන්නේ හරිද? එතකොට මේ කණ්ඩම හිතෙන මේ අතුලාන්ත හැඟීමෙන් මිදෙන්නේ මම කාලමයි. නේද? වහ කනවා වගේ කන වෙලාවකට. දැන් හොඳටම සීනි එහෙම වැඩි වෙලා ඉන්නේ නැත්තෝ නේද? ඉවර බෑ බෑ. ආ කමන්නේ මැරිද්දෙන්. ආ මැරිද්දෙන් කියලා කනවා. මොකද ඒ මොන හරි කියන්න ගියාම එයාලට මොකද කියන්නේ අපිට? වාටට නැහනේ. මන්නේ මැරෙන්නේ. නේද? මත්යන් වලට රෝල් වෙලා ඉන්න අයත් එහෙමයි. නේද? දොස්තර මහත්තයා කියනවා තව එක සැරයක් දීලා එනවාකෝ. අක්මාව ඉවරයි දැන් හරි ඊළඟ සැරේ නම් ආයෙ මුකුත් කරන්න බෑ කියලා. ගෙදර ඇවිල්ලා වහබුණා වගේ බොනවා. නේද? ඇයි ඒ? එයාට වෙන ගොඩ එන්න තැනක් වෙන ගොඩ යන්න තැනක් නැහැ. ඇතුළ පිච්චෙනකොට දැවෙනකොට ගොඩ යන්න තැනක් නැහැ. අපි එහෙම වෙන්න බෑ. හරිද? අපි හිත පුහුණු කරගෙන පුහුණු කරගෙන ඇවිල්ලා අපිට හැම වෙලෙම දැනෙන්න ඕනේ ඛණ්ඩ ආස හිතුණා නම් ඒ ආසාව සංසිඳවන්න කාලම නෙවෙයි වෙනස් ක්‍රමයක් තියෙනවා. රාගයක් පිළිබඳ යම්කිසි ප්‍රහාරයක් Tamange සිතට වැදුණා නම් ඒක කාමයේ වර්ධවය හැසිරීමෙන්ම නෙවෙයි ඒකෙන් තෘප්තිමත් වෙන්න ඒ ඇතුලාන්ත පිච්චිල්ල දැවිලා අයින් කරන්න වෙනත් වූ ක්‍රමයක් වෙනත් වූ තොටුපළක් ඒකෙන් ගොඩ යන්න මේ ප්‍රශ්නේ විසඳ ගන්න වෙනත් ක්‍රමයක් තියෙනවා හරිද මේ 44 දීම අපි මෙන්න මේ පරික්‍රමන පරයය භාවිතා කරන්න ඕනේ හරි හැම වෙලෙම අපිට දැනෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න වෙනත් ක්‍රමයක් තියෙනවා ඉතින් ඒ ක්‍රමය හොයන්න ඕනේ ඒක මේ ධර්මයේ ඉතාම පැහැදිලිව තියෙනවා. වර්ධනය කරගන්නේ කොහොමද කියලා තියෙනවා. හ්ම් සතිපට්ඨානය වඩන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරය කරගන්න ඕනේ. සබ්බාස සූත්‍රය ආදී සූත්‍ර ධර්ම හැම පැත්තකින්ම ධර්මයේ ගවේෂණය කරනකොට මේ ක්‍රමවේද අපිට හම්බ වෙනවා. ඉතින් මෙතන තමයි තන මේ ධර්මයේ තුලින් අපි පෝෂණය වෙනවා කියන්නේ අන්න ඒ විදිහට හැම නිමේෂයකම මේ ගොඩ යන මේ අපි මේ සාකච්ඡා කරන ගොඩ යන තැන නෙවෙයි ඊට එහා ගිය නේද අපි ඒක ගොඩ යන තැනක්ම කියලා දැන් මතක තියාගත්ත හැකිද ඒක හරිද අමාරු වෙන වැටෙන්නේ නේද අමාරුවේ වැටෙන අපේ මේ ජීවිතය ගෙනුනට අමාරුවේ වැටෙන්නේ අපි ඇයි රූප පෙන්වන්න සද්දස්සන්න ගන්ධ රස ස්පර්ශ ධම්ම ලබා දෙන්න කියලා ඉවරක් නැතුව දැන් ආදරයේ ආදරය ඕනෑ කියලා අපේ හිත කියනවා ඉතින් මොකද කරන්නේ දැන් ඉතින් ආය නෑ ඊට වැඩිය හොඳයි පාරේ බහලා හිඟා කන එක ඊට වැඩිය හිඟා කෑමක් හිඟා කන නේද මේකේ තියෙන විෂම ස්වභාවය බලන්ද කාලයකදී කෙනෙක්ගේ සිතක් තුළ ආදරයක් ඉපදුනාට හේතු සහගතව ඒවා දැන් දෙන්නේක්ගේ හිත තුළ ආදරයක් උපදවාගෙන දැන් ජීවිතුන් ගහගෙන ඉන්නවා කියලා හිතන්නකෝ ආ හරි අපි එකාට එකා මැරෙනකම් නෙවෙයි නිවන් දකින්නකම් ආදරෙන් ඉන්නවා කියලා එහෙම ඉන්න කම්ම නිවන් දකින්න හම්බෙන්නේ නැති එක වෙනම කතන්දරයක්. නේද? හරිද? ඒක වෙනම දෙයක්. මේ නමුත් එහෙම අදහසකින් ඒ තීරණය ගන්නේ පින්වත්නි හරියට මෙන්න මේ වගේ මේ වගේ හෙට උදේ මට දැන් මට බඩගිනි නෑ. දැන් බඩගිනි නැති හින්දා මං කියනවා හෙට උදේ කෑම එපා කියලා. හරිද? දැන් බඩගිනි නැති හින්දා මං කියනවා හරිද උදේට උයන්ට ඕනේ නැහැ. ඒ බඩගිනි නැහැ. උදේ වෙනකොට තමයි වැඩේ තේරෙන්නේ. නුවණ තියන අය එහෙමද? නෑ නුවණ තියන අය එහෙම නෙවෙයි. දන්නවා දැන් බඩගිනි නැති වුණාට උදේ වෙනකොට බඩගිනි හැදෙනවා නේද? උදේ වෙනකොට බඩගිනි හැදෙනවා. අන්න ඒ වගේ දැන් මේ ආදරය තිබුණාට මේ ආදරය නේද? හෙට වෙනකොට තව මොහොතකින් නැති වෙන්න තියෙන අවස්ථාව වුණ තරම් තියෙනවා නේද? නැති වෙන්න තියෙන අවස්ථා තියෙනවා. අන්න ඒක දැනගත්තත් මේ මත්තෙම නැහෙන්නේ නැහෙන්නේ නැහැ සිහියෙන් වාසය කරනවා. හරිද? සිහියෙන් වාසය කරනවා. එන්නේ සිහියෙන් වාසය කිරීම දැන් මේක තියෙනවා අපිට මතකයි මුට්ට සති. මුට්ට සති. ඊළඟට උපට්ඨිත සති කියලා. එතකොට උපපටි සති කියන්නේ සිහිය පිහිටවාගෙන වාසය කිරීම මොනවා ගැනද? ඔය ධම්මය ගැන. හ්ම් හිත ගැන. වේදනාව ගැන. කය ගැන සතර සතිපට්ඨානයයි. හරිද? ඒ අනුව හිත පිහිටවාගෙන වාසය කර නැත්තන්ට ඉතින් ගැලවෙන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ගැලවෙන්න තොටුපළ තමයි එයා දැම්මම කල්පනා කරනවා. එයාට තේරෙනවා ආදරය අඩු වෙනකොට මෙයා ආදරය ඉල්ලනවා. නේද වෙන කෙනෙක්ගේ ආදරයක් අඩු වෙනකොට දැන් කියනවා ආදරය වුණේ ආදරය වුණේ කියලා ඉල්ලනවා මේකෙන් දැන් අමාරු වෙනවා හරියට වලකට වැටෙනවා වගේ දැන් මොකද කරන්නේ දැන් මේක බේරගන්නනේ හදන්නේ හැම වෙලේම නේද අපේ අතුල රිදෙන එක බේරන්න නේද අපි හැම වෙලේම හදන්නේ වලේ වැටුණා වගේ අපි නිකන් දැන් මොකද කරන්නේ දැන් කරන්න දෙයක් නැහැ ගොඩ යන්න තියෙන එකම තොටුපොළ මොකද ඉතින් ගිහිල්ලා මොකද කරන්නේ වැඳ වැටෙනවා ආයාචනා කරනවා නේ කියනවා මම මැරෙනවා කියනවා රටේ නැති ඒවා කියනවා. කිව්වට ඉස්සර නම් එහෙම ඒවා කියද්දි අර පැත්තේ පුදුම විදිහට ආදරය උපදිනවා. දැන් මෙව්වා නෙවෙයි ඔහේ මැරෙනවා නම් මැරෙනවා. <laughs> නේද? අර ඒ පැත්තේ ආදරය උපදින කාලේ අර වගේ ඒවා කිව්වනම් කොහොමද? උපරිම වශයෙන් හැදෙනවා. නේද? දැන් මැරෙනවා කිව්වත් හැදෙන්නේ නැහැ. ඔය ටික අපි තේරුම් ගන්න බැරුව මැරෙන්නම හදනවද නැද්ද? <laughs> නේද? අන්න ඒක තේරුම් ගත්ත ඇත්තෝ පින්වත්නි කල්පනා කරනවා එයාලට දැනෙනවා මොකද්ද මේකෙන් ගොඩ යන්න තියෙන්නේ මේකට ආය ආදරයෙන්ම පෝෂණය ලබා ගැනීම නෙවෙයි ඒක එක පිටුපලක් ඒකත් එක ක්‍රමයක් ඒක අපි හරි කාර්කස ක්‍රමයක් ඒක අස්තීර ක්‍රමයක් නේද ඒක නැවත අමාරු වෙටන ක්‍රමයක් එහෙම නෙවෙයි මේ හිතේ තියෙන මෙන්න මේ දේ වෙනස් කරොත් මේ ඉල්ලන ගතිය වෙනස් කරොත් තණ්හාව අයින් කරොත් කාමච්ඡන්දය වෙනුවට කාමච්ඡන්දය වෙනුවට මම මේ කාමච්ඡන්දයෙන් අයින්ව වාසය කිරීම කියන කුසල හැඟීම උත්පාදනය කරොත් අර ඉල්ලීමේ අවස්ථාවය නැහැ. මේ බලන්න පින්නන්නේ අපි දිහාම හැරිලා බලන්න පොඩ්ඩක්. කාලයකට එක දවසක්වත් දකින්න නැතුව ඉන්න බෑ කියලා අපිම හොයපු සමහර රූප නේද? එක දවසක්වත් දකින්න නැතුව මට ඉන්න බෑ අපේ කියලා එහෙම හිතපු අපිම කාලයකට මොකද වෙන්නේ? ඒ අයවම දකිද්දී මගේ හැරලා යන ස්වභාවයට පත් වෙනවද නැද්ද? ඒ අයවම දකිද්දී එදා නොදක ඉන්න බැරුව හිටිය අයව අද දකිද්දී දකි කියලා මගේ හැරලා යන ගතියක් තියෙනවා. එහෙනම් අපේ හිත ඒ ඒ වෙනස් වෙලා තියෙන මේ පුද්ගලයාද අපේ හිතද? අපේම සිත. එහෙනම් සියලු දුක් වලින් අයින් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒකට කියනවා පරික්‍රමණ පරයය මේ ඒක මේ ලෝකයේ මිනිස්සු තීසංසත්තු ආදී ඔක්කොමලා භාවිතා කරන ක්‍රමයක් තියෙනවා තමන්ගේ හිත සතුට කරගන්න. හරිද? ඒ ක්‍රමයේ ඒ ඒ තොට වගේ ඒ මාර්ගය ඒක මාර්ගයක් ඒක ක්‍රමයක්. ආන් ඒ ක්‍රමය විතරක් නෙවෙයි ඒ ඒ ප්‍රශ්නේ විසඳගන්න වෙනත් වූ ක්‍රමයක් තියෙනවා. අන්න ඒක හැම වෙලේම මතක් වෙන ගානට අපේ මනස්කාරය සකස් කරගන්න ඕනේ. පුළුවන්ද? නේද? පාරක් තියෙනවා කියලා දැනුනොත් නේද පාරක් හොයන්නේ? නේද? එහෙම හෙව්වා කියලා. එහෙම හෙව්වා කියලා අපේ විවාහ ජීවිතයට හරි සාමාන්‍ය ජීවිතයට හරි පාසල් ජීවිතයට හරි පවුලේ ජීවිතයට හරි හානියක් වෙනවද මේකෙන් වෙන්නේ මොකද්ද අවබෝධයෙන් ජීවත් වීම අවබෝධයෙන් ජීවත් වීම අද මහා පෞරුෂයක් හැදෙන්නේ එතකොට ඇයි හැදෙන්නේ නැහැ. දරුවන්ගේ කුමන වෙනසක් වුණත් මේ අම්මා මේ තාත්තා මහ මේරු පර්වතේ වගේ ඉන්නවා වෙන්න. දරුවෝ බලනවා වෙනස් වෙන පටන් නැහැ. ඇඬෙන්නේ නැහැ. ගල් ගෙඩිය වගේ. අපි මේ බොරද වෙලා දඟලනවා. මෙච්චර වයසට ගිහිල්ලා අපේ අම්මා ගෙලින් ඉන්නවා. අන්න ධර්ම ශ්‍රද්ධාව හැදෙන්නේ එතකොට. හ්ම් අපිට මතකයි අපි පොඩි කාලේ අපේ අම්මා කොච්චර බොළඳ හිටියද කියලා. දැන් බලන්නකෝ එයා ඉන්න ශක්තිමත් භාවය. හ්ම් මොකද දුවට හරි පුතාට හරි හිතෙන්නේ දැක්කහම. මමත් හැකීක්මට මොකද්ද රහස? නේද අම්මා ධර්මානුකූල වුණා. අම්මා ධර්මයේ තුල පෝෂණය වෙනවා. අම්මා භාවනා කරනවා. හ්ම් ඒක දැක්ක දරුවා මොකද කරන්නේ? මොකක් හරි හොරයක් මොකක් හරි රහසක් තියෙනවා මෙයාට වෙන පාරක් තියෙනවා වගේ. නේද? අපි අමාරුවේ මේ පැත්තෙන් එනකොට මෙයා අපි අමාරුවෙන් හිත සනස්ස ගන්න ලෝ වෙන තොටුපළකින් විසම තොටුපළකින් අපි යනකොට මෙයා ලේසි දැනකින් ගිහිල්ලා වගේ. මෙයා හැම වෙලේම සතුටින් ඉන්නවා. හ්ම් අපි අපි මෙච්චර දේවල් කරලා මූණෙන් නම් ඉන්නවා මෙයා හැමදේම සතුටින් ඉන්නවානේ. එහෙනම් මෙයාට වෙන පාරක් හම්බෙලා වෙන මාර්ගයක් හම්බෙලා නේද? හිත සනසලා ගන්න වෙන ක්‍රමයක් හම්බෙලා. ඉතින් එහෙම මහා පෞරුෂයකින් යුක්ත කෙනෙක් බවට පත් වෙමුකෝ. නේද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වුණේ ඒකටනේ. වෙන මොකටවත් නෙවෙයි. ඉතින් දැඩි අදහස් ඇති කරගන්න ඕන අපි මෙවැනි තත්යකට පත් වෙන්න ඕනේ. හ්ම් මම මේ විදිහට හැමදාම ජීවත් වෙලා හරියන්නේ නැහැ කියලා. ඊළඟට පින්නත් මේ හැම අකුසල ධර්මයකින්ම අපිට ලැබෙන්නේ නුමිහිරි විපාක. මිහිරි නැති පහත් විපාක ලැබෙනවා. ඒවා භාවිතා කිරීමෙන් පැහැදිලිවම අපි අන්තිමට මිනි වලවල් ළඟ, මිනි පෙට්ටි ළඟ, මල මිනි ළඟ, කැඩිච්ච ගෙවල් ළඟ, පොඩි වෙච්ච වාහන ළඟ නේද? එක එක තැන් තැන් වල විලාපතිය තියෙනවා. වෙනස් වෙච්ච මිනිස්සු ළඟ නේද? විලාපතිය තියෙනවා. ජීවිතේම විලාපයක් වෙලා. හ්ම් කවුරු හරි කෙනෙක් හිතවත් කෙනෙක් හම්බුන ගමන් වැඩිපුර කතා කරන්න මොනවද? ඉතා හිතවත් කෙනෙක් පෞද්ගලිකව හම්බ වෙනවා කෙනෙකුට. විශේෂයෙන් ටිකක් වයස ගිය කෙනෙකුට තරුණ අයට නෙමෙයි මම කියන්නේ. හරි. සාමාන්‍ය 45ක් 50ක් විතර වුණාට පස්සේ 50 වගේ පැන්නාට පස්සේ 45ක් විතර පැන්නාට පස්සේ හිතවත්ම අය හම්බුනා ගමන් මොනවද කියවන්නේ? සතිපට්ඨානය. ඒ උද්දිපාද නේද? ඒවද? නෑ මොනවද කියවන්නේ? අඳෝනාව. දැන් මෙහෙමයි දැන් මෙහෙමයි දරුවෝ මෙහෙමයි අරවා මෙහෙමයි මෙව්වා මෙහෙමයි අර පැත්ත මෙහෙම වුණා මේ පැත්ත මෙහෙම වුණා මොකද මේ ලෝකේ අසාධාරණයකට ලක් වෙලා වගේ. හරිද? අන්න එහෙම අඳෝනාවක් කියවනවා පින්නන්නේ හැම වෙලේම. හරි. ඒ මොකද එයාට හම්බෙච්ච දේ හින්දා එයාව පහත් තත්ත්වයටපත් වෙලා. හරිද? එයාට වෙනදාට සලකපු අය සලකන්නේ නැති වෙලා. එයාට වෙනදාට අයිතිය තිබ්බේවා අයිතිය නැති වෙලා. හරි. එයාව උසස් තත්වයකටපත් වෙලා නැහැ. ඒකද මේ යන ක්‍රමයට ගියොත් ඕක තමයි කාටත් වෙන්නේ. අපි කියන අන්තිමට අවලංගු කාසු බවටපත් වෙනවා කියන්නේ. නේද? අවලංගු කාසු බවටපත් වෙන ධනය බලය තියෙන කාලේ හොඳට නටනට හිටියා. හ්ම්. සමහර ඇත්තන්ට බලය එහෙම ලැබුණාම ඒ කාලේ හොඳට හිටියා. හැබැයි හැවෑරියා වාගේ අන්තිමට නිකන් නේද? ඒකෙන් අයින් වෙච්ච ගමන් මොකද උනේ? කවුරුවක්වත් හැප්පුණත් ගණන් ගන්නෑ. හ්ම්. ඉතින් එවැනි தත්වයකටපත් වෙච්ච ඇත්තන්ට එවැනි தත්වයකටපත් නොවි යහපත් தත්වයකටපත් වෙන්නට උසස් தත්වයකටපත් වෙන්න. ඒ ජීවිතයේ උසස් தත්වයකටපත් වෙන්න ඒකට කියනවා උපරිභාව පරයය කියලා. හරිද? උසස් බව පිණිස. අරයා පහත් බවටයි වැටුනේ. කෙලෙස් එක්ක විතරක් හරි හම්බ කරපු අය අන්තිමට පහත් භාවයට වැටෙනවා. බලන්න ලෝකේ රටේ සමහර නේද ඉතාම ගෞරවයෙන් බයට සලකපු නායකයින්ට නායිකාවන්ට අන්තිම කාලේ නේද මොකද පාරදී හම්බුණත් නේද ඊළඟට බොහෝම බොහෝම උත්සවස්ත්‍රියෙන් හැමෝම හරියට සලකපු කලාකාරයෝ සමහර වෙලාවට අන්තිම කාලේ නේද මම කියන්නේ ඒක මේ ලෝක ධර්මතාවයක් කියන්නේ අන්තිම කාලේ පාරට වැටලා ඉන්නවා කවුරුත් හැල්ලවත් බලන්නේ එයාගේ සින්දු ටික අහන කාලේ හොඳයි දැන් බෑනේ බැරි වෙනකොට පල්ලෙහා. ඒ කියන්නේ එයා පහත් භාවයට පත් වෙනවා. හ්ම්. එතකොට එයාලා මානසික වැඩන හරියට දෙස්තියෝල් කියනවා. හරිය දේශයෙන් කටයුතු කරනවා. අපි අපිට පුළුවන් කාලේ අපිට මෙහෙමයි සැලකුවේ දැන් අපිව කවුරුවක්වත් ගණන් ගන්නේ නැහැ කියලා දෙස්තියෝල් කියනවා. නේද? ඇයි ඒ? තමන්ගේ මනස පහත් වෙනවා අන් අයගේ සැලකිලිම අඩු වෙනකොට. එහෙම නැතුව මේ අවිහිංසා සංකල්පය තියෙන ඇත්තන්ට හිංසාකාරී සංකල්ප වෙනුවට අවිහිංසාකාරී සංකල්පය උපදවාගෙන ඒ වගේම අපි කතා කරපු 44ක් වූ කාරණාවලදී ඒක ඒ ප්‍රතිවිරුද්ධ කුසලයේ උපදවාගෙන ඒ කුසලයේ ක්‍රියාත්මක භාවයට පත් වෙන මට්ටමටම හිත ගත්ත ඇත්තන්ට හරිද ධ්‍යාන මට්ටම් නොයේකුත් ආකාරයේ මානසික ඊටාම ඉහළ තත්වයකට පත් වෙන බොහෝ දේවල් අභිඥාවන් ලෝකයේ ඇලී ගැලී වාසය කරන්නේ නැතුව ලෝකයෙන් ඉස්සිලා වාසය කරන්න. උතුම් ත්‍ත්වයකටපත් වෙලා වාසය කරන්න. උසස් ත්‍ත්වයකටපත් වෙලා වාසය කරන්න අවශ්‍ය කරන ත්‍ත්වයකට තමන්ගේ හිතපත් කරගන්න පුළුවන්. ඒක උත්තරී මනුස්ස ධර්මයන් ඇති කරගන්න පුළුවන් ත්‍ත්වයකට මේ හිත ඔය ක්‍රමෙන්ම පත් කරගන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරිද? ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය. ඇයි? සිහියම වාසය කරනවා නම් කාමච්ඡන්දයට එන්න දෙන්නේ නැතුව වාසය කරනවා නම් ව්‍යාපාද තීන විදුද්දච්ච කුචලට එන්න දෙන්නේ නැතුව වාසය කරනවා නම් නේද එතකොට ඒ වගේ තමන්ට තමන්ගේ ජීවිතය ඉහළ උසස් තත්යකට මේ ජීවිතය මේ බලන්න පින්නත් මේ අපි මේ ගෙවන ජීවිතය අහවර වුණාම අපිත් එක්ක ඉන්න කට්ටිය අපිට මොකද කරන්නේ නේද ඈත කොහේ හරි කවුරුවත් නැති පිටිසර තැනකට ගිහලා මේ ශරීරය වල්ලලා දානවා අඩුම ගානේ කෙස් පොදක් නේද කෙස් කෑල්ලක් කපාගෙන තියාගෙන අනේ අපේ අම්මගේ කොණ්ඩේ තියාගන්න ඕන පොඩ්ඩක් මට මතක් වෙන්න කියලා නෑ නෑ පිච්චුවොත් එහෙම මොකද කරන්නේ මුට්ටියකට අලු ටික එකතු කරලා ගඟේ පා කරනවා නිකමටවත් තියාගන්න නෑ හරිද පුච්චපු තැන ළඟින්වත් යන්නේ නෑ වල්ලපු තැන ළඟින්වත් කවුරුවත් යන්නේ නෑ තරම් බයයි හැබැයි තමන් උසස් මානසිකත්වයක් ඇති කරගෙන නිකලස් පුද්ගලයෙක් වුණා නම් මොකද කරන්නේ අර ශරීරයේ තිබ්බේ වරගෙන යන්න පොරාලනවා. අරන් ගිල වන්දනා කරනවා. නේද? ඉතින් ඉපදිච්ච මනුස්ස ජීවිතය අපි ඉහළ මානසිකත්වයකට නොඇලී ඉන්න ගැඹුරු ඊටා ගැඹුරු මානසිකත්වයකට ලෝකයේ නොඇලී ඉන්න ලෝකයේත් එක්ක හැම ගනුදෙනුවක්ම කරත් සුවදායකව තමන්ගේ సంతානය පවත්වාගෙන උසස් සිතුවිලි වලින් ඊටා උසස් බවට පත් වෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය විදිහටම 44 ආකාරයකින් තමන්ගේ කුසල හැඟීම වර්ධනය කර ගැනීමයි. ඒකට කියනවා උපරිභාව පරියාය අන් අයට වැඩි ඊටා ඉහළ උත්තරී මනුස්ස ධර්මයන් ඇති කරගන්න තත්ත්වයට පත් කර ගැනීම. ඉතින් ඔය විදිහට අපේ ජීවිතය සකස් කරගන්න අපි හැම වෙලෙම උත්සාහ දරන්න ඕන. විශේෂයෙන් අද දවසේ අපි අරමුණු කරේ අන්‍ය තොටුපළක් තියෙනවා කියන එකයි. මතක තියාගන්න ඕනේ. ගොඩ යන්න වෙන තැනක් තියෙනවා කියන එක. නේද? පරික්‍රමන පරියාය. අපි ගොඩ ගිය අපි ගොඩ යන ක්‍රමේ නේද? වලට වැටෙනවා කියලා කියන්නේ මේ දැවිලි තැවිලි සහිත එක එකව ඉල්ලනවා කියන එකටයි අපි උදාහරණයක් වලට වැටෙනවා කියලා. වලෙන් ගොඩ වෙන්න අපිත් භාවිතා කරන ක්‍රමය නෙවෙයි වෙනත් ක්‍රමයකට තියෙන බව බුදුරජාණන් වහන්සේ සල්ලෙක් සූත්‍රයේ දේශනා කරා. ඉතින් ඒකින්ද ඒ බව දැනගනිමින් කටයුතු කරන්න ඕනේ. අපි ඊටාම නිවැරදි මිනිසුන් බවට පත් වෙන්න හැම වෙලෙම උත්සාහ කරන්න ඕනේ. නිර්පරාදි දුක් විඳින්න එපා. එච්චරයි නේද? නිර්පරාදි දුක් විඳින්න එපා. තේරුමක් නැහැ. ඉතින් එවැනි දුක් වලින් අයින් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අය ඒ ධර්මයේ ශ්‍රවණය කරේ පින්වත් නිමේ මැදිරියට ඇවිල්ලා මේ දායකත්වය ලබා දුන්න අයගේ දායකත්වය හේතුවෙන් තමයි අපි බණ කිව්වෙත් මේ අත්ව බණ ඇහුවෙත්. ඉතින් බණ කියපු බණ අහපු නිවසේ ඉඳන් බණ අහපු හැමදෙනාටම අපි ඔබ අප හැමදෙනාම තුළ ජනිතුනාව සියලු කුසල ශක්තියින් මේ දායකත්වය ලබා දීලා ඒ කටයුතු සම්පාදනය කරපු මේ පින්වන්ත පිරිසට උතුම් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති